වෙලා යනවා. තමන්ගේ ජීවිතය තුලින්ම මේ යථාර්ථය වඩාත්ම හොඳින් ප්‍රකට වෙන කාල පරිච්ඡේදයක් තමයි වෘද්ධ සමය කියන්නේ. මෙන්න මේ විදිහට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ ත්‍රිලක්ෂණය ජීවිතේ කවදත් අපට නුවණින් තේරුම් ගන්නට පුළුවන්. නමුත් වෘද්ධ සමයේදී ඒ අනිත්‍ය ලක්ෂණය සහ විපරිණාම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ වඩාත්ම අපට මගහැරිය නොහැකි ආකාරයෙන්ම අපේ ඉන්ද්‍රයන්ට දැනෙන අත්විඳින්නට ලැබෙන කාල පරිච්ඡේදයක් නිසා ප්‍රඥාවෙන් ඒවා දැක ගන්නට සමත් වුනොත් අපට ප්‍රඥාව දියුණු කරගන්නට ඒ අවස්ථාවක් කරගන්නට පුළුවන් ප්‍රඥාවෙන් තොරව අපි ඒවා පිළිබඳව සිතන්නට කල්පනා කරන්නට පෙළඹුණොත් හැඟීම්බර වුණොත් එයම විවිධ අර්බුද මතුවෙන්නට ගැටුම් මතුවෙන්නට පශ්චාත්තාවපයන් මතුවෙන්නට, හැලහැප්පිලි මතුවෙන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට අපි සිහිපත් කළා ඒ ත්‍රිලක්ෂණ ප්‍රඥාව වගේම උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ සැප දුක් දෙකෙහිම මධ්‍යස්තව පවතින්නට පුළුවන් ගතිය. Taman කැමති දේවල් පිළිබඳවත් අකමැති දේවල් පිළිබඳවත් මධ්‍යස්තව පවතින්නට පුළුවන් ගතිය. දැන් වෘද්ධ සමය වෙනකොට අපි කැමති වෙන බොහෝ දේවල් අපට අහිමි වෙනවා. ඒ වගේම අකමැති බොහෝ දේවල් සිදු වෙනවා. තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධවත් එහෙමයි. ඒ වගේම දූදරු මොනබුරු මිනිබිරියන් තමන් අවට සිදු වෙන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන බොහෝ දේවල් අප්‍රියේහි සංපයෝග. අප්‍රිය අමනාප දේවල් තමයි හමු වෙන්නේ. අප්‍රියේහි සංපයෝග කියලා කියවේ අප්‍රිය පුද්ගලයෝ පමණක් නෙමෙයි. අකමැති ශබ්ද, අකමැති ස්පර්ශයන්, අකමැති වේදනාවන් මේ බොහෝ දේවල් අපට විඳින්නට සිද්ධ වෙනවා. ඊළඟට පියේහි විප්පයෝගේ කැමති දේවල් අහිමි වෙනවා. ඒ කියන්නේ පුද්ගලයෝ පමණක් නෙමේ. තමන් සැපය කැමති නම් ඒ සැපය තමන්ට අහිමි වෙනවා. සුඛ වේදනාව කැමති වුණාට ඒ සුඛ වේදනාව නෙමේ දුක්ඛ වේදනාව තමයි මතුවෙන්නේ. සහනය සුවය කැමති වුණාට ඒව ලැබෙන්නේ නැහැ. නිරෝගීකම කැමති වුණාට රෝගී බව තමයි නිතර මතුවෙන්නේ. එතකොට මේ විදිහට කැමති වෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඒ ඒ කැමති වෙන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමම මහ පීඩාවක්. මේ විදිහට අපි දේවල් හුඟක් අපේක්ෂා කරන්න කරන්න ඒ අපේක්ෂා භංගත්වයෙන් අපි අපේක්ෂා කරන දේවල් සිදු නොවීම නිසා බරපතල මානසික කම්පනයක් ඇති වෙනවා. ඉතින් අපේක්ෂා වෙනුවට අපි උපේක්ෂාව ඇති කරගන්නට සමත් වුනොත් පමණයි ජීවිතයේ වෘද්ධ සමයේ අපට සැහැල්ලුවෙන් සහනශීලීව ජීවිතයට මුහුණ දෙන්නට පුළුවන් අර අපි මුලින් සිහිපත් කළේ සමහර අය තමන්ම මල පිට කරලා ඒවා අරගෙන අවට බිත්තිවල ඇඳ ඇඳේ අතුල්ලලා අනිත් අයගෙන් පලිගන්නට උත්සාහ කරනකොට ඇයි අර උපේක්ෂාවෙන් ජීවිතය දිහා දකින්නට සිත පුහුණු කරලා නැහැ. ඉතින් එහෙම මව්පියෝ එහෙම වැඩිහිටියෝ දරුවන්ට මොනුපුරන්ට පවා අප්‍රසන්න වෙනවා. නමුත් සමහර කෙනෙක් ඉන්නවා සමහර වැඩිහිටියෝ වයසට යන්න යන්න දූ දරුවන්ට ප්‍රිය වෙනවා මොනබුරු මිනිබිරියන්ට ප්‍රිය වෙනවා සමහර භික්ෂූන් වහන්සේලාත් එහෙමයි බොහොම මධ්‍යස්ත උපේක්ෂා සහගතව දේවල් දරා ගන්නට පුරුදු වෙනකොට ඒ තැනැත්තා අනිත් අයට එපා වෙන්නේ නැහැ අප්‍රසන්න කෙනෙක් වෙන්නේ නැහැ කවුරුත් කැමති ඒ තැනැත්තා ඇසුරු කරන්න ඒ වගේම උපකාර කරන්න ඒ ගුණය අපේ වයෝවෘද්ධ වෙනකොට ඇති කරගත්තොත් තමයි අනිත් කාගෙත් ආදරය දිනාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ. අපේ පොකුණුවිට විහාරස්ථානයේ හිටියා ගැලනිගම කෝවිද කියලා ලොකු හාමුදුරනම උන්වහන්සේ තර්මක මානසික රෝගී තත්වයකිනුත් පෙළුණා. ඉතින් වයෝවෘද්ධ වෙනකොට උන්වහන්සේට දියවැඩියාව ආදී විවිධ රෝගාබාධ මතුණා. ඒවා නිසා උන්වහන්සේ හුඟක් කායිකව දුර්වල වුණා. නමුත් උන්වහන්සේගේ එක්තරා ස්වභාවයක් තිබුණා. Tamanට යම් කෙනෙක් උපකාරයක් කළොත් ඒක බොහොම අගය කරනවා. ඒ ගැන බොහොම කෘතවේදී වෙනවා. ඒ වගේම කෙනෙක් Tamanට උදව් නොකළයි කියලා ඒ සමග ගැටෙන්නේ නැහැ. ඒවා පිළිබඳව යම් ප්‍රමාණයකින් මධ්‍යස්තව දකින්නට ප්‍රතිචාර දක්වන්නට උන්වහන්සේට හැකියාවක් තිබුණා. ඉතින් ඒ නිසාම ජීවිතයේ වෘද්ධ සමයේ තරුණ හාමුදුරුව බොහෝම කරුණා මෛත්‍රියෙන් උන්වහන්සේට අප උපස්ථාන කරන්නට පෙළඹුණා. ඉතින් ගිහි භවතුන් උනත්, මව්පිය උනත්, වැඩිහිටියෝ උනත් කරදරකාරී මට්ටමකටපත් වුණොත් දරුවන්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙනකොට සමහරලාට වැඩිහිටි නිවාසයකට ගිහින් අරින්නට පුළුවන්. ඉතින් එතකොට සමාජයේ දොස් කියන්නේ දරුවන්ට. ඒක සුදුසුයි කියන එක නෙමෙයි. නමුත් දරුවන්ට කරදරයක් නැතිව දරුවන්ට පීඩාවක් නැතුව දරුවන්ගේ හිත් දිනාගෙන දරුවොත් සමග ජීවිතයේ වර්ධ සමය ගත කරන්න නම් මව්පියෝ තුලත් උපේක්ෂා ගුණය අවදි කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ විදිහට ත්‍රිලක්ෂණ ප්‍රඥාව වැඩෙන වැඩෙන තරමට තමයි අපට ලෝකය පිළිබඳව උපේක්ෂා සහගත මධ්‍යස්ත ගතිය ඇති කරගන්නට පුළුවන්නේ මෙන්න මේ ගුණාංග දෙක යම් වැඩිහිටියෙක් තුල තියෙනවා නම් ඒ කියන්නේ ත්‍රිලක්ෂණ ධර්මයන් ප්‍රඥාවෙන් දකින්නට සහ ලෝක ධර්මතාවයන් පිළිබඳව මධ්‍යස්ත බව උපේක්ෂාව ඇති කරගන්නට පුළුවන් නම් ඒ තනත්තා කාගෙත් ආදරය කරුණාව දිනාගත්තු ඒ වගේම පූජනීයත්වයට වන්දනීයත්වයට පත් වෙන ඊටාම සැහැල්ලුවෙන් ජීවිතේ වෘද්ධ සමය ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මරණාසන්න අවස්ථාවත් ඒතනත්තට බොහොම සැහැල්ලුවෙන් කාමකාමීව අවසන් මොහොත ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා. අර විදිහෙන් ගැටෙමින් හැපෙමින් හැඟීම් බරව මනස ව්‍යාකූලව පවතින අවස්ථාවක මිය ගියොත් අනිවාර්යෙන් දුර්වල සිතකින් දුර්වල තනකයි උපදින්නේ කියන්නේ දුගතිය. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කෝපයෙන්, වික්ෂිප්ත බවෙන් අපේ සිත ව්‍යාකූලව පවතිනකොට මිය පරලෝකියොත් දුගතිය විනා සුගතියක ජනිත වෙන්නට ඉඩක් නැහැ. ඒ සුගතියක උපදින්නට නම් අර විදිහට ප්‍රඥාව සහ මධ්‍යස්ත මානසිකත්වයේ ඇති කරගෙන තිබීම විශේෂයෙන් වැදගත් වෙනවා. එවැගේම මරණය පිළිබඳව